හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරු නිවෙන හැන්දෑවක චිප් වැටිය අද්දරාඳින වර්ණ රේඛාව ප්‍රියන්තනි ගමකගේ ආරාධනයෙන් ඉන්දික ජයරත්නගේ මඟ පෙන්වීමෙන් මම ස්වර්ණ ගුණවර්ධන මේ පෙබරවාරි ආරම්භක ශනිදාවේ හිරු නිවෙන හැන්දෑවේ ඔබත් සමග හිරු නිවෙනවා නම් හොඳයයි හිතෙන තරම් රළු උණුසුමක් හත්පස ගැවසී දවාල නිමාවටපත් වුණා දැන් අපි මේ හැන්දෑවත් සමග මේ සඳෑ සමයේ සිහිලත් සමග රාත්‍රියට ආරාධනා කරමු. අප තරුණයන් වූ අවදියේ අපේ ආදරය ප්‍රකාශ කිරීමේ ප්‍රධාන මෙවලමක් බවට පත්ව තිබුණේ ලිපි ආදරය ලියුම්. ඒවට වැඩිහිටියෝ කිව්වේ හොර ලියුම් කියලා. තරුණියක් තරුණයෙකුට ලිපියක් කියන තමන්ගේ අදහස් පළ කළොත් ඒක හොර ලියුමක්. එවැනි ලියුම් මිටි ගණනාවක් අප සතුව තිබුණා. ඒවා කොහේ අමතක වීදැයි දැන් අපට මතක නැහැ. ලීනස් මෙන්ඩිස් පියතුමා ලියූ ස්ටැලි පීරිස් සංගීතවත් කළ ප්‍රේමයම සිය ගායනය කරගත් මිල්ටන් මල්ලවආරච්චි ගායනා කළ මේ ගීතය එදා ඒ යුගයේ ආදරය වෙනුවෙන් ලිපි ලියූ ලියුම් ලියූ හොර ලියුම් යයි සම්මත ලියුම් හොරෙන් හුවමාරු කරගත් ආදරවන්තයින්ට තිලිනයක් ලෙසින් සලකන්නට මා කැමතියි. මේ ගීතය ඇතුලේ ස්ටැන්ලි පීරිස් තමන්ගේ සංගීතයෙන් විශේෂ වැඩ කොටසක් කරනවා. ඔහු මේ ලියන අවසන් ලිපිය. ඒ ලිපිය කියවන අතරතුරේ ඔහු සිහිපත් කරනවා ඊළඟ නිමේෂය. ඒ ඇය තම පෙම්වතිය පතිකුලයට පිවිසීම. ස්ටැන්ලි පීරිස්ගේ සංගීතය තුල වචනවල නොමැති මංගල්‍යමය ආකෘතියක් අපිට දකින්නට ලැබෙනවා. මේ සියල්ලත් එක්ක ආදරයේ විරහ වේදනාව එකලනම් අපටත් හොඳටම දැනුණා. කවර ප්‍රියාවිය ඔබ වෙත ලියන අවසන් ලිපියයි මේ මා ගැන කිසි දින අහිතක් නොසිතු මනේ දයා කවර ප්‍රියාවිය අපේ මාතියන් අපතෙන් ගම වෙත අපුහෙලා අපට අහිමි කළ සොඳුරු ලොවින් මා සමුගන්නෙමි අද සුබ පතලා හිත හිමි දිරියේ පිටවනු ඇත අනෙකෙකු සරණ පත යාගේ ඔබ වෙත ලියන අවසන් ලිපියයි මා ගැන කිසි දින අහිතක් නොසිතුමනේ අපට තිබෙන්නේ මතක පමණයි. අපෙන් සමගෙන බොහෝ කල් ගත වූ විජය කුමාරතුංග අපිට මතකයි. එච්.ආර්. ජෝතිපාල අපට මතකයි. අපි වැඩිහිටි පවුලේ සමාජිකයින් සමුගෙන ගියත් මතකයි. ඉන්න අයත් අපට මතකයි. ඔවුන් නිතර නිතර හමු වෙන්නේ නැහැ. ඒ අයත් මතක පමණයි. මේ මතක සජ්ජායනාව කියන එක මතකයන් යලි යලි සිහිපත් කිරීම කියන එක. අපට යලි හමු ආරාධනා කරනවා. ළමාවිය කියන්නේ මතකයක් විතරමයි. යලි යන්නට බෑ. යලි ගන්නට බෑ. යලි හමුවන්නට බෑ. යලිත් අපට කවදාවත් එතනදී කිසිවක් කරන්නට බෑ. ඒත් මේ මතකත් එක්ක හුඟක් දේවල් කරන්නට පුළුවන්. මේ මතක සමග අපට අතීතයේ බොහෝ තැන්වල ඇවිද යා හැකියි. සුනිල් ආරියරත්න ලියු ගීතයක් වික්ටර් රත්නායකගේ සංගීතයට අද හිරු නිවෙන හැන්දෑවට අපි මේ ලෙස බෙදා හදා ගන්නවා. අබිවර්ධන බාලසූරිය සමග ඉන්ද්‍රාණී පෙරේරාගේ ගීතයක්. බැලිපත් යුව මතකයි අපි දෙන්නා එක් වී වැටුණත් අපි දෙදෙනා පිවිතුරු ලෝකය නොපෙනී හුඟු මහ පවුරු බැඳේ තහනම් දේශය ඔබ මිනිසුන් යලි පොඩි දරු දෙපළ නොවේ මතකයි අපි දෙන්නා අපි දෙදෙනා නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක අපි ගීත සම්ප්‍රදාය නම් හැදුන්නේ වැඩුන්නේ වාසිකයින් ආකර්ෂණය වෙන්නේ මේ සියල්ල සිද්ධ වෙන්නේ ಭಾರತೀಯ සම්ප්‍රදායන් රාජ්‍යයක් සමග අපි සරල ගීතයක බොහෝ විට බොහෝ තන්හිදී ගුරු වුණේ නැත්නම් ආදර්ශය බවට පත් වුණේ උත්තර ಭಾರತೀಯ සාමාන්‍ය සරල සංගීතය. ඒත් ඊට එහා ගිය ඊට මදක් ඉහළින් පැවතුණු ගසල් සංගීතයක්, ශාස්ත්‍රීය සංගීතයක්, රාගවලට සම්බන්ධ වූ සංගීතයක් අපේ ගීතවලට බොහෝ වෙලාවට බලපෑම් කළා. එවැනි ගීත ගණනාවක් සංගීතය විෂයක් වශයෙන් විද්‍යාවක් වශයෙන් හැදෑරූ සංගීතඥයින් සංගීත නිර්මාපකයින් නිර්මාණකාරිනියන් ඔවුන්ගේ ගීතවලට කාවන්දා ගත්තා. ඒ නිසා අපට ඉඳ හිට අපේ සරල ගී රටාව තුළ අපේ සරල ගී සම්ප්‍රදාය තුළ සාමාන්‍ය ශාස්ත්‍රීය ගායනයට බර ශාස්ත්‍රීය ගායනයේ ගුරු කොටගත් නිර්මාණ හමු වෙනවා. එවැනි නිර්මාණකරණයට යොමු වූ ගායන ශිල්පිනියක් තමයි මහාචාර්ය අමරා රණතුංග. ඇය ඩෝල්ටන් අල්විස් ලියූ ගීතයක් මේ ආකාරයට ගායනා කළා. මෙය සැබවින්ම උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයට ගසල් සංගීතයට බෙහෙවින් සමීප ඊට සමීපව නෑකම් පවත්වන ගායනයක් හැටියට හඳුන්වන එකේ වරදක් නැහැ. ඉරුණි වෙන හැන්දෑවක විරාමයට කලින් කුඩා දේවිකා සමග බිඳුවක් තනි වෙමු. මේ ගීතය ලියන්නේ මහාචාර්ය සුනන්ත මහේන්ද්‍ර BBC සේවය කරන කාලේ. එඩ්මන් වෛද්‍යසේකර තමයි ගීතය ගායනා කරන්නේ සංගීතවත් කරන්නේ. අද කාලේ නම් අපිට ගීතවල බොහොමයක් අහන්නට ලැබෙනවා. ගසක් කියන වචනේ ගසා කියලා. එහෙම නැත්නම් දොලක් කියන එක දොලා කියලා. මෙහෙම වචනයක් මැද්දේ අදින්න බෑ. එහෙම වුණාම අර්ථය බිඳෙනවා. ගසක් කියන වචනේ ඒක අදින්න බෑ. එතකොට ඒක නිසා තමයි මේ ලඝු ගුරු ભેදය අක්ෂර විඤ්ඤාසේ වචන විඤ්ඤාසේ රැඳී පවතින අපිට ඒවයි වෙනස් කරන්න බෑ. ගීතයකදී වුණත් ඒක වෙනස් කළොත් භාෂාව දන්නා කෙනෙකුට කිසියම් භාෂාවට අවඩක් කළා වගේ හැඟීමක් දැනෙනවා. අඳුරේ කියන එක අඳුරේ කියලා දිගට ඇන්දොත් ඒක හරි නෑ වගේ කැතයි වගේ මට නම් දැනෙන්නේ මේ ලක්ෂණය අපිට මුල්ම කාලීනව දකින්නට ලැබුණු ගීතයක් හැටියටයි මම මේ කුඩා දේවිකා ගීතය දකින්නේ දැන් සුමුදු සීත පවන් හමන කියලා අපූර්වට ගායනා කරන්න තිබියදී එඩ්මන් වික්‍රමසේකර ගායනා කරන සුමුදු සීත පවන් හමන හමන වසාන්තයේ උදෑසනක කියලා. ඔන්න ඔය විදිහේ මේ අර වචන ඇතුලේ තිබිච්ච සාම්‍යය බිඳෙන තැන් ගණනාවක් එඩ්මන්ඩ් වික්‍රමසේකරගේ මේ ගීතයේ අපිට දකින්නට ලැබුණා. කොහොම වුණත් කාරණා ගණනාවක් නිසා මේක විශේෂ ගීතයක්. එකක් තමයි ස්ටීරියෝ ක්‍රමයට පටිගත වුණු මුල්ම ගීතය හැටියට සැලකෙන්නේ මේ ගීතය. මේ ගීතය EP 45 තැටියක තමයි මුල් වරට අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් ඒ කාලේ හැටියට අනෙක් ගීත අතරේ ශබ්දමය රසයෙන්, ඒ කියන්නේ ශබ්දය මතු කරන විදිහේ විශාල අමුත්තක් සහිතව තමයි මේ කුඩා දේවිකා කියන ගීතය අපිට එදා අහන්නට ලැබුණේ. ගැලවිලා ගාකුල සුළඟට නැවිලා විසිරී යනවා වීදී යනවා විසිරී යනවා වීදී යනවා ඒ දිහාද බලා සිටින්නේ කුඩා දේවිකා බලා සිටින්නේ කුඩා දේවිකා දේවිකා බලා සිටින්නේ කුඩා දේවිකා රන්වන්පත් ගැලවිලා දහකුල සුළඟට නැවිලා විසිරී යනවා වීදී යනවා විසිරී යනවා වීදී යනවා ඒ දිහාද බලා සිටින්නේ කුඩා දේවිකා බලා සිටින්නේ කුඩා දේවිකා ගස් වැල් වල කුල ගැලවි බිමට වැටෙන්නේ වැටෙන වැටෙන කුල හැමතැන විසිරී යන්නේ ගස් වැල් වල කුල ගැලවි බිමට වැටෙන්නේ කුල හැමතැන විසිරී යන්නේ රන්වන් පත් ගැලවිලා ගහ කුල සුළඟට නැවිලා විසිරී යනවා වීදී යනවා විසිරී යනවා වීදී යනවා ඒ දිහාද බලා සිට හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව ශනිදා හැන්දෑවේ 6:30ට සුදේශීය සේවයෙන් හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක